මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් මුවන් පැලස්සේ කීරාල ආරච්චිලගේ වයසක පියා මහරාල හෘදයාබාධයක් වැළඳී හදිසිය මිය ගියෙන් දින දෙකකින් පමණ ආදාහනය කිරීම ගැන පවුලේ ඥාතීන් අතර බලවත් අප්‍රසාදයක් හටගැනින. මොවුන් අතර වඩාත් ශෝක වූයේත් කෝප වූයේත් කීරාලගේ නැගණිය සහ ඇගේ සැමියා ටිකිරි දුම්බරේත්ය. මේ දෙදෙනා පවුලේ අනෙක් උදවියද සහාය කරගෙන කීරාල වැරදි කීපයක්ම කළ බව කියමින් මුවන් පැලැස්ස පුරා කටකතා පැතිර වූහ. මේ සිද්ධිය ගැන ආරංචිය ලැබූ පැලැස්සේ වෙදමාමා කීරාලත් උක්කුමැණිකේ හා ටිකිරි දුම්බරේත් විරසක වීම වළක්වාලීමට උත්සාහ කළේය. ஏய் டிங்கா டிங்கா டிங்கா ம் ம் இஞ்சு இஞ்சு நாட்ட வரேன் டிங்கா නාට ම් ඒ අවුදෑ ඔය ගේට්ටුවට තට්ටු කරන්නේ ආ අනි අපිට සමාවෙන්ට වෙද මාමා මේ කීරාලාරච්චිගේ නංගී ටිකිරි දුම්බරේ දෙන්න ආදේශයේ ඩෙක් නම් යනවාර ඈත තියෙන ස්පිටිතාලෙට එහෙම හදිසියක් නෙවෙයි. ඈ මට වෙදමාමා කිව්වා. <laughs> ඔය කාගේ කවුද මට වෙදමාමා කිව්වේ? ඈ ඇන්ටිනේ මේක හරි පුදුම වැඩක් නේ. මම හේන් එකේ කාලේ ඉඳලම දන්නාදුන අපේ අසල්වැසියා පැලැස්සේ වෙදමාමා. දැන් උන්දට දැන් මගේ කටහඬවත් අඳුර ගන්න බැරිද? ඈ මේක මහලොකු ගැටලුවක්. ඒ ඩිංගා අල්ලෝ දැන් ඇති බිරුවා බොහොම හිටපන් මං ඒ ආපු හොරු කවුද කියලා හොයනකල් ආන්නෝ මිටපන් ආන්නෝ මිටපන් බුරන්නේ නැතුව මේ ඇහුණද මම ඉඳලා මේ ගැන වෙදරාළහාමිට කියලා බලන්නම් මගේ අප්පච්චිගේ මට දෙන්න කියාපු දේවල් ගන්න පුළුවන්ද කියලා. හ්ම් ඔහේ යන්තර ආප්ප රොටි විකුණන කඩේට ගිහින් මිනිස්සු කියන දේවල් ටිකක් අහගෙන ඇවිත් මට කියන්න. ඒකම කඩෙන් ගේන්න ආප්ප පිට්ටු සම්බෝල එහෙම ටික. හැබැයි විගහට එන්න දුම්පරේ ඇහුණද? ආහා. <clears throat> ඕ මේ බේජ්ජණ්ඩාපු ලෙඩා හ්ම් අනේ අපේ වෙද මාමා මේ මම මමයි කියලා කිව්වට මේ කලවර වැටෙන වෙලාවේ මං කොහමද අඳුනාගන්නේ හ්ම් කවුද ඔය මමයි කියන ගෑනු පරාණේ ඊවනම් <laughs> ඇයි වෙද මාමා මාව හීන් එකේ කාලේ වඩාගෙනත් ඉන්න ඇති මතක නැද්ද <laughs> මම උක්කුමෙනිකි කීරාලයියගේ බාලනග උක්කු උක්කු නගා උක්කු මතකද දැන්? ම්ම් හොරේ පළච්චාවයි. ආ හැබැයි මොකද්ද වැළඳිච්ච ලෙඩේ උක්කු? හ්ම් දුස්සාද්ද අසාද්ද එකක්ද? ඒක මෙහෙම මේ ගේට්ටුව ගාව හිටගෙන ඉන්න ගමන් කියන්න පුළුවන් එකක් නෙවෙයි වේද මාමා. හ්ම් හ්ම් හ්ම්. එහෙමනම් කෙලින්ම යනවා ඉස්පිරිතාලෙට. හ්ම් එමකෝ දැන් මේ නවීන කාලේ නවීන විද්‍යාවල් හින්දා මම මොනම ප්‍රතිකාරේ කෙරුවත් ඒවා වැරදි කියනවනේ ඒ ඇත්තෝ. ඒ හන්දා අනේ මට සමාවෙන්ට වෙද මාම මේ මම ආවේ ලෙඩකට බේත් ඉල්ල ගන්නටම නෙවෙයි. හ්ම්. එහෙමනම් එමු ඇතුළට. ඒ ඩිංගා හ්ම් හ්ම් දුවනවද නැද්ද එහාට? හා <laughs> මේ කෝ මේ මේ අනිත් මිනිස්සයා ඒ මගේ ටිකිරි දුම්බරේ ගියා අතන අර අප්ප පිට්ටු රොටි කඩෙන් මොනවා හරි ගේන්න වේද මාමා ඒ කියන්නේ මිනිස්සයා එනකල් ආපු කාරණේ කියන්න බැරිද? නෑ නෑ මාමා කිසිම බැරි කමක් නෑ. හ්ම් හරි. එහෙමනම් කියමු බලන්න. මාමා. හ්ම්. මාම දන්නවනේ මගේ කීරාලයියගේ අප්පච්චි කවුද කියන්ට මහා පුරාලන නැතිනම් මහරාල හ්ම් ඔව් ඔව් ඔව් ඉතින් ඉතින් <laughs> අප්පච්චිගේ බූදලේ කොච්චර ලොකුද කියලත් වෙදමාම දන්නවනේ මං මේ ආවේ අප්පච්චි කොහොමද හදිස්සියේ ලෙඩ වෙලා මැරුණේ ඇයි උන්දගේ අසනීප ගැන පවුලේ අනෙක් අයට දැන්නුවේ නැත්තේ ඇයි මේ රටක් වටින අපච්චිගේ මෘත ශරීරේ? හ්ම්. ඔව් ඔව් ඔව් ඔව්. ඒ මෘත ශරීරේ ඇයි තව දවස් කීපයක් තියාගත්තේ නැත්තේ? ඇයි ඉච්චර විකාට ලොකු දරසෑයක් ගොඩ ගහලා ඒ වටිනා අපච්චිගේ දේහය අලු කෙරුවේ? අපච්චිගේ ඒ වටිනා මෘත ශරීරේ මූණවත් බලාගන්න මුළු දෙදුම්බර ඉඳලා මේ මුවන් පැලැස්ස පුරාම ඉන්න උදවිය කොච්චර ආශාවෙන් හිටියද ඒ එකකටවත් කොමගේ ඔය අයියා ඉඩ දුන්නද නෑ අප්පච්චි මැරුණ කියලා මිසක් උඳ මිය දෙන්නට ආස නැහැ කියලා පවුල උදවියට කීරාලය දැන්නුවද නෑ ඔය මිනිහා මම එපා කරපු නපුරේ මේ මේ මේ ඔය කටහඬ ටිකක් සද්දය අඩු කරලා කතා කරනවා හොඳයි තේරුණාද ඒ ආරච්චිලටවත් පවුලේ අනිත් කාටවත් හරි බනිනවා නම් ඒ අයගේ වැරදි විතරක් කියනවා නම් මං කැමති නෑ උන් කන් දෙන්න හරි අවවාද කරන්න හරි තේරුණානේ එහෙමයි මාමා මේක මේ ඔය උදවියගේ පවුලේ වෙච්ච මරණයක් හින්දා හ්ම් ඒ මරණයට භාජනය වුණු මේ ඔක්කුමැණිකගේ අප්පච්චි මැරිලා දවස් කීයකින්ද ආදාහණය කළේ හ්ම් ඇයි පුදුමාමේ දවස් දෙකක් ගියෙත් නෑ මං හිතන්නේ කීරාලහියට වටින්නේ නෑ නේද එහෙම පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න දැන් ඒ මහප්පු මහරාල උන්නේ ජීවතුන් අතර නෑ හ්ම් උන්නේ ගෙනාපු ආයුෂ ඉවර වෙලා මෙලොවින් පිට වෙලා ගියා නිකම්ම පිට වෙලා ගියාද නැත්නම් බලෙන් පිටත් කරලා අත පියාගත්තද මට සැකයි ඒක ගැන ඒක ගැන නම් මගෙන් අහන්න එපා හ්ම් ඒ මහරාල උන්නේ අසනීපෙන් හිටියා කියන එක නම් මන් දන්නවා. එහෙමනම් අපච්චිට අන්තිමයි කියලා ඇයි මටවත් පවුලේ අනෙක් උදවියටවත් දැන්නුවේ නැත්තේ? මොනවා? හීරාලාරච්චි ලේවගක් මේ උක්කුට හරි අනිත් උදවියට හරි අප්පච්චි මරුණට පස්සේද කොහෙද මට ටැලිගිරෑන් එකක් එව්වා මරුණට පස්සේද කොහෙද කීවා ඒක හරි උත්තරයක් නෙවෙයි උක්කු මේක නිකම් මේ පස්සේද කොහෙද ඉස්සර වෙලාද කොහෙද කීවම මට බෑ මේ ගැන යමක් කියන්න අනික මාමේ ඇයි මට මගේ අප්පච්චි මං ඉන්න දුම්බර ගෙදරට අරන් ගිහින් තියාගෙන බේත් කරන්ට ඉඩ දුන්නේ නැත්තේ ඈ එහෙ ඉන්නව හොඳ දස්ස වෙදවරු ඔක්කෝ තෝරලා කිව්වද කීරාලට ඒ වග කීව කීපතරේ ඒව ගණන් ගත්තෙම නෑ කීරාල අයියා උන්දට ඕන උනේ අර පරණ වලව්වයි කියන මහ ගෙදරම අප්පච්චිව තියාගෙන හිටන් අනේ අපොයි මගේ නෑ නෑ නෑ නෑ ඉකි ගහන්න, අඬන්න, කෑ ගහන්න, බනින්න නම් ආවේ මං ඒ කිසි දෙයකට ආහු කියන්නේ නැහැ. තේරුණාද? හ්ම්? ඒ හින්දා ඔය හිතේ පැහැවෙන තරහමරා, ඉරිසියාව, බලි ගැනීම, සේරම වාම අහක දාලා. හ්ම්? ඒ වෙනුවට කරුණාව, කරුණාවෙන් කරුණාවෙන් ඇයි මාමේ අර පේන ඉඩකඩන් වස්තුව වලදුවෙන් භාගයක් මටත් අයිති නේද? මං මම මේක ඔක්කොම ඔය පුටුව පස්සට කරලා ඒක උඩ වාඩි වෙන්න. හ්ම්. ඉඳ ගන්නයි කිව්වේ. හ්ම්. තේරුණා. ඉඳ ගන්න කිව්වේ. ඔව් මාමා. මට තේරුණා. හ්ම්. ආන්නම්බයි. දැන් මේ නරක දේවල් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා හිත සංසුන් කරගෙන දිග හුස්මක් ගන්න. මේ මෙහෙම. හ්ම් ඊගාවට ඒ ගත්තු හුස්ම ටික ඊතා හෙමින් ඊතා හෙමින් මේ මෙහෙම පිට කරන්න. හ්ම් බලන්න මං කොහොමද මෙහෙම කළේ හ්ම් හුස්ම ඉලපාලා දාන්නේ කොහොමද කියලා බලාගන්න. හ්ම්. හුස්ම ගන්න හැටි ඉගෙන ගන්න නෙවෙයිනේ මම මෙහාට ආවේ. මං හැමදාම හුස්ම ගන්නවා. පිට කරනවා. මං ආවේ මගේ මැරිච්ච අපච්චිගේ පුතලේ මගේ නයියා කීරාලා ආරච්චිලා කරපු නොසන්ඩාල නොහුබිනා කැත වැඩේට මොකද කරන්න ඕනේ කියලා වෙතමාමගෙන් අහකණ්ඩයි. මාමා වෙදමාමා නිදිද? උන්ද භාවනා කරන්ට ගිහින් නිදි. මං යන්නද මාමා? මාමා මාමා නිදිද? කවුද කිව්වේ මං නිදි කියලා? හ්ම්? මට ඒ සුළු මොහොතේදීම පෙනුණා උක්කු ඔය උක්කුමැණිකෙගේ මැරිච්ච පියාණන්ගේ තිබ්බ ලෙන්ගතුකම කියන්නේ කරුණාව. වෙදමාමට පෙරුණද අපච්චිගේ ලෙන්ගතුකම භාවනා කළාම අනේ මටත් උගන්වන්න මාමා ඔය භාවනාව මං ආසයි මගේ අපච්චි දෙක කන්ට හැමදාම උනත් මාමා මේ අඬුකෝ අපේ මේ හිත කියන එක මහා පුදුමාකාර බලවේගයක්. හ්ම්. ඒ බලවේගයට ලෝකේ තියෙන ඕනෑම යන්ත්‍ර සූත්‍ර පරද්දලා ඈතට ඈතට යන්න පුළුවන්. ඒ එක්කම අගනිටා බඹලව දක්වා එක එක ක්ෂණයකින් ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. මං ආවේ වනපදයේ හන්ට නෙවෙයි. මං ආවේ මගේ තක්කඩි අයියට පාඩමක් ආ නාන්න අපේ කතාවට බාධා කරන්න ලෙඩෙක් ආවා ආ ඌ කොහොම ඉන්න මම ඒ මනුස්සයාට කතා කරලා එනකම් මේ විතමාමා මං උපදින්නත් කලින් ඉතලා මගේ අම්මට බේත් කෙරුවා අපට හොඳ නරක කියා දුන්නා. ඒ එක්කම මගේ ඔය කීරාලයියත් එක්ක යාළු වෙලත් හිටියා. අන්නේ ඉඳා දැන් මම මේ කියන දෙයට හොඳ අවවාදයක් මට කියලා දෙයිද? වෙන කිසි දෙයක් නෙවෙයි. මම මගේ කීරාලයියකින් ඉල්ලන්නේ මගේ අප්පච්චි මැරෙන්න කලින් මට දෙන්න කියාපු දේවල් වලින් කොටහක් හරි මට ඕනේ. නැත්තම් ඌව සේරම යයි අර එතන හැමගේ පවුලට. එයාවේ මගෙන් පොරතිකාර ගන්න ලෙඩේ. එහෙනම් මං ගිහින් වෙන වෙලාවක එන්නම් වෙද මාමා? නෑ නෑ නෑ නෑ. ඒ ලෙඩාට බේත් නියම කරලා පිටත් කෙරුවා. දැන් ඉන්න මේ <laughs> උක්කු ලෙඩාගේ රෝග විස්තර අහලා ඒවට සුදුසු ප්‍රතිකාරයක් මා ළඟ තියෙනවා නම් දීලා පිටත් කරන්නයි මම මේ ආවේ. අනේ මට සමාවෙන්න වෙද මාමා. මට ඒ කිසිම ප්‍රතිකාරයක් එපා. මට දෙන එකම ප්‍රතිකාරය තමයි එක්සේ උපන් ඔය කීරාලා කියන සහෝදරයා. අප්පච්චි මට දෙන්න කියාපු දේ අල්ලගෙන ඉන්න එක නවත්තලා සාමදානෙන් ඒ බූදලේ බෙදලා මගේ කොටා දෙන්න කියලා කියන එකයි මාමා. කොටියෙකුගේ දිවියෙකුගේ කට ඇතුළට ගිය ගොදුරක් වමාරලා අනිස්සත්තුන්ට කණ්ඩ දෙයිද? හ්ම්? <laughs> දීලව බලා ඉඳීද? හ්ම්? මට ඇහුනේ නෑ වේද මාමා. ආ නෑ මම මේ කල්පනා කරන්නේ උක්කු දැන් ඔය උක්කුමැණිකේගේ කීරාලාරච්චිලගේ පියා හ්ම් ලෙඩ වෙලා හිටියනේ මාස ගාණක්ම හ්ම් ඇයි ඒ කාලෙම උන්ද අරගෙන ඔය ළමයා ඉන්න දුම්බර පළාතේ ගෙදරක නවත්තගෙන කෝ අපිට ඉඩක් දුන්නද අපච්චි වරණ්‍යන්ට ඒ තියා අපච්චිට සලකන්ට දුන්නද උන්දව මැරෙන්න ඇරලා බලා ඉඳලා මැරුණට පස්සේ අයියා අපට ටෙලිග්‍රෑම් ගහුවා අප්පච්චිට ආසන්නයි කියලා. මේ මේ මේ මේ සංසුන් වෙන්න සංසුන් වෙන්න. හතුරට හරේ මෛත්‍රී කරන්න. හ්ම් අන්න එතකොටයි ඔය වාගේ දේවල් යහතින් හොඳින් විසඳා ගන්න පුළුවන් වෙන්නේ. හ්ම් එහෙමනම් කරුණා කරලා වෙදමාමම කියන්න. ඔය කීරාලා ආරච්චිලට. ආ මොනවද කියන්න කිව්වේ උක්කු? හ්ම් මගේ අප්පච්චි මැරෙන්න කලින් මට දෙන්න කියාපු බූදලෙන් පංගුවක් හරි මට දෙන්න කියන්ටකෝ. හ්ම් මොනවද දෙන්න කියාපු දේවල්? අමුණගාව කුඹුර. හ්ම්. ඇල්හේන. හ්ම්. එන්සාල් වත්ත. කරාබු වත්ත. එතකොට ඔය පරණ වලව්ව මම හිනා වෙන්නේ <laughs> මං ඕන කරලා නෙවෙයි හිනා වෙන්නේ මගේ හිතට දැනෙච්ච දෙයක් තමයි කීරාල ආරච්චිලගේ පණ තියෙන්නේ ওই දේපොළ උඩයි කියන්නේ. ඉතින් එව්වා බෙදලා දෙන්න කිව්වම පෝස් දාලා මිනිහාගේ පණකින්ද පිට වෙයි බලා ඉඳද්දි. යාතෙන් උන්දගේ තණ්හා පණකින්ද ඒක නිත වඩා හොඳයි. මේ මට ඇහුනේ නෑ උක්කෝ. නෑ මේ එතකොට වෙදමාමා අප්පච්චි මට දෙන්න කියාපු බූදලේ මට නැද්ද අයිතියක්? මං කියන්නේ නෑ අයිතියක් නැති කියලා. නමුත් ආරච්චිල වාගේ ගජ ලෝභයෙක් හිතන්නේ ඔය වස්තුව දීපොළ කියන සකල සංස්කාරයක්ම වෙනස් නොවි තමන් සතුවම සදා කල් පවතිනවා ඕ ඕ ඕ ඕ ඕ ඇවිල්ලා. ඔව් නාව නම් හොඳකට නෙවේ. මට දැන් මෙතනින් පිට වෙලා යන්නත් බෑ. මෙතන ඉන්නත් බෑ. මේ වෙදමාමේ මන් දන්නවා. මන් දන්නවා. මං එකක් කියන්නම්. මෙතන ඔය බූදල් පටලැවිලි ගැන එක වචනයක්වත් නොකිය ඉන්නවද? නැත්නම් උක්කු කාමර ඇතුල් කාමරයකට වැදිලා නිසල්මන් වෙනවද? හ්ම්? ඔව් මං කාමරයකට රින්කලා ඉන්නා. හ්ම්. ඕ දැන් මේ වෙදමා මණ්ඩ ඇද්ද ගෙදර? ආ මගේ මේ ජනේලෙන් මිනිහා මාව දැක්කා. ආ ඔව් ඔව් ආරච්චිල. ආ මම මේ බෙහෙතක් සංයෝග කරනවා. ආ ආ ආ මොකද ආරච්චිල හදිසියක්ද? ආ ඒ කියන්නේ මේ හදිසි ලෙඩක් හැදුනහම විතරද මිනිස්සු මේ වෙදමැදුලට එන්නේ වෙදරාල හොයාගෙන? නැතුව ඉතින් වෙන මොකටද වෙදරාලගේ ගෙදරට එන්නේ? ආ ඒ කියන්නේ ලෙඩක් දුකක් හැදුනොත් විතරමද දැන් ඔය කවුරු හරි මේ වෙද ගෙදරට ගොඩ වෙන්නේ? නැතුව තුන පහ ගණ්ඩවත් කන බොන අනිත් දේවල් ගණ්ඩවත් මගේ සැප දුක බලන්නවත් බල්ලෙක්වත් ගොඩ වෙන්නේ නෑ මේකෙදි. හ්ම් හ්ම්. ඔහම ඉන්නවා. මං අර හදන බේත් ටික බලලා ඉන්න කාලේ. හ්ම්. මේක හිම්බණ්ඩ මට කිව්වේ බොරුවක්ද? හ්ම්. හිම්බණ්ඩ කිව්වා උක්කුයි ටිකිරි දුම්බරි දෙන්නම මේ විදගෙදර පැත්තට ආවමයි කියලා. ඒ දෙන්න මෙහාට ආවේ ඇයි? බේත් ගන්නද? නෑ නෑ නෑ නෑ. දුම්බර ඉඳලා මෙච්චරක් ඈතට එයිද බේත් ගන්නට? එක්කෝ ඔවුන් දැන් හොයනවා ඇති අපච්චි වාගේ මාත් හදිසියේ ලෙඩ වෙලා විතරාලගෙන් පොරතිකාර ගන්නවද කියලා. ආ ඒක හොයා බලන්න තමයි ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් උක්කු බලනවා ඇති එයාට අයිති කියන මගේ ඉඩකඩම් මේ විදරාලට විකුණන්න. අද ඒ නැද්ද කොහෙවත් රාජකාරී වැඩවලට ආරයි. මේ <coughs> මං උදේ ගියා ගම් සභා උසාවියේ පොඩි නඩුවකට නම්. මේ අද උදේ ඉඳලා ලෙඩ්ඩු කී දෙනෙක් ආවද වෙද මගෙන් බේත් ගන්නට. මොකද අපේ මේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ නෑ නෑ නෑ මම මේ නිකන් ඇහුවේ නෑ මේ පංගුවක් දවස්වල ලෙඩ්ඩු කීප දෙනෙක්ම එනවා නේද බේත් ගන්නට ඔය පිටගම් වල ඉන්න ලෙඩ්ඩුත් එනවද මෙහාට බේත් ගන්නට ඔව් මේ එහෙම අහන්නේ ආරයි කියලා නෑ නෑ මේ ඉතින් මේ මුවන් පැලැස්සේ ඉන්න දස්සම විදාරච්චිල වුණාම ඔය දුම්බර හාරිස් පත්වේ ඉඳලත් එනවා නේද ලෙඩ්ඩු ඈ මේ ආ හොඳයි නැද්ද ඈ මම මේ කල්පනා කරන්නේ කවදාවත් නැති ප්‍රශ්න අහන්න හේතුව මොකද්ද කියලා. <laughs> ආරච්චිලට මාව සැකද? <laughs> නෑ නෑ නෑ අපෝයි නෑ. අපෝයි නෑ. මං කිසිම දවසක <laughs> වෙද මාමාව සැක කෙරුවද? නෑනේ. අනික ඉතින් අපි මේ දඟපාත ඉන්න පරණම උදවිය. ඈ එහෙම සැක කරන්නේ ඇයි අපි? මේ මේ දුම්බර හාරිස්පත්තුව ගැන සඳහන් කරුවේ. මේ ආරච්චිලගේ බාලනගා බැඳලා ඉන්නෙත් නේ. ඒ දුම්බර ඉලන්දාරියෙක් නේද? අපෝ මට මතක් කරන්න එපා ඔය උක්කුයිගේ මෝඩ මිනිස්සයයි විතරක්. උන් දෙන්නා මට විරුද්ධව නොයෙකුත් කටකතා පතුරුණවලු අප්පච්චිගේ මිනිහ මං ඉක්මනටම ආදාහනය කෙරුවයි කියලා. ඇයි මාමා මේ නොකඩවා වහින මොර සූරන වැස්සේ ඈ එකම එක දවසයි අවුව පෑව්වේ. ඒ දවසේ මගේ උදවිය දරසෑයක් ගහලා අප්පච්චිගේ මෘත දේහය ආදාහන නොකරන්ට. ආ නහරියා නහරි. පේනවා නේද? එන පුපුරලා වහින වැස්සේ හැටි. ඔය පේනව නේද? නමුත් මගේ නගා උක්කුයි ඒකගේ ওই මිනිස්සයයි මං ගැන නරක කට කතා කියනවලු දුම්බර නෑයින්ට මං කෙරුවේ ලොකු අපරාධයක් කියලා. හා ලොකු අපරාධයක් කියලා. මාමා මම මේක ලේසියෙන් අරින්න නෑ. ආව් මම අරන්න ලේසි. යන්න අන්න ආරච්චිල ආරච්චිලගේ ගුණ කරස්සේ ඇදගෙන දුවනවා. අද මුවන් පැලස්සේ රංගපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ උක්කු මෙනිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් වෙදමාමා උලපනේ ගුණසේකර කතනය රෝහණ ශිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන